සදහතුනි ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ධම්සභාවත ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාදයක් ලබා දෙමින් පිළිගනිමු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 රංගේ ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයන් ඔස්සේ ධර්මානුශාසනාවන් සවන් දෙනු ලබන සදහවර පින්නතනයි. බුදු සමයේ සඳහන් වැදගත්ම දේ තමයි සිත හදා ගැනීම. මේ සිත හදා ගැනීම සඳහා බුදු සමයේ ගැඹුරින් සඳහන් වෙනවා ධර්මයේ සරණ කරගන්නයි කියලා. නමුත් මේ තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී ධර්මයේ දේශනා කරන්නට මත් වෙනුත් යම් යම් උපක්‍රමශීලී ක්‍රම මගින් මේ සිත පාලනය කරගන්න නැත්තම් සිතේ හටගන්නා වූ දුක් වලින් ඈත් වෙන්න ක්‍රමෝපායන් සකස් කරගෙන සිටි බවට අසාධක පවතිනවා. මේ නිසා මේ ක්‍රම සියල්ල එකතු කරමින් තථාගත බුදු පියාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රය දේශනා කරමින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේදී චත්තසායිමා වික්කවේ චතස්සායිමා වික්කවේ සමාධි භාවනාති කියලා අනේ මෙන්න මේ සමාධි භාවනා හතරක් තියෙනවායි කියලා දේශනා කරලා තිබෙනවා. නමුත් මේ හතරම දේශනා කළේ හතරම වඩන්න ඕන කියන එක කියන්න නෙවෙයි. ඒ හතරෙන් සමාජයේ භාවිතා කරණේ වේ ලැබෙන ආව ප්‍රතිඵල පෙන්නලා උන්වහන්සේ වදාළ දේ පැහැදිලි කරන්නයි. මේ අනුව අපට ලැබී තිබෙන කාලයට අනුව අපි මේ මුල් කාරණා දෙක ගැඹුරින් පැහැදිලි නොකර මින්තර පැහැදිලි කර තිබෙන නිසා හිතියෙන් පැහැදිලි කරලා අවශ්‍ය තැනට යන්නයි කල්පනා කරන්නේ. අතිවිකේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දෙතලම සුඛ විහාරාය සංවත්තති. අනේ භාවනාවක් තියෙනවා ඒක භාවිතා කරනවා නම් නැත්නම් බොහෝකට භාවිතා කරනවා නම් ඒ මොහොතේ සුව පිණිස පවතිනවා. ditta dhamma sukha vihara කියන එකේ තේරුම ඒ මොහොතේ සතුට පිණිස පවතිනවා කියන එක. ඒක පැහැදිලි කරනු ලබන්නේ අනතුරුව ඔය අරමුණක් වැඩිම තුළ. එක අරමුණක් දියුණු කිරීම තුළ විවිධ අරමුණු එන්න නැති තැනකට අපේ සිත හදා ගන්න පුළුවන්. ඒක එක්තරා සමාධියක්. දැනට මධ්‍යස්ථාන වල භාවනා කරන අය දන්නවා ඇති කොතරම් වෙලා ඉන්න පුළුවන්ද කියලා ගුරුවරුත් අහනවා. මේ වෙනත් අරමුණු එන්නේ නැතුව ඉන්න පුළුවන් තැන. එතකොට ඒ අරමුණු එන්නේ නැති තැනට ඉන්නේ එක අරමුණක් පැදීම තුළින්. ඒක තමයි අපි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත කියලා සඳහන් කරනු ලබන්නේ මොනවා හෝ අරමුණක් වැඩි දියුණු කිරීම තුළ මේ එක අරමුණක් නැවත නැවතත් උපදමින් පවතිනවා. ඒ අරමුණ නිසා අනිත් අරමුණ වලට එන්න ඉඩ නැහැ. විශේෂයෙන් අපේ සිතට යමක් ආවම තමයි අපිට මේ දුක් වේදනා කරදර හිර දැනෙන්නේ. මේවා නැත්තන් නැහැ. විශේෂයෙන් මේක තේරුම් ගන්න පුළුවන් තව විදිහක් මම කියන්නම්. ඔය සමහර අයට නැත්නම් අම්මලා තාත්තලාට මේ ගෙදර දොරේ ජීවත් වෙනකොට බිරිඳ, සැමියා, එහෙම නැත්නම් දරුවන්, නැත්නම් අසල්වාසීන්, නැත්නම් ඒ අයගේ මේ ඇහැට කනට ගැටෙන කාරණා සියල්ල කරදරයක් වෙනවා. කරදරයක් නිසා හරි අපහසුයි ගෙදර ඉන්න එක. ඒ වගේ තත්වයක මේ අසහනකාරී පසුබිමක ඉන්න අයට විහාරස්ථානයේ පැමිණ උදෙසට හවස දක්වා ගත කරන්න කාලය ගත කිරීමේදී අර ඇහැට කනට ගැටෙන ලෝකෙන් මග ඇරලයි. එතකොට ගැටෙන්නේ සාන්ත සුන්දර දේවල් නැත්නම් අලුත් දේවල්. එතකොට ඒ කාලය තුල අර gedara තිවිච්ච කරදරේ නැති හින්දා හරි සුන්දර තැනක් පන්සල කියලා හිතනවා. නමුත් ඒ සුන්දර උනේ Tamanට අදාළ ගැටලු සහගත දේවල් සිතට එන්නේ නැති තැනකට ගිය නිසා. අන්න ඒ වගේ සමාධි භාවනාවක් මගින් Tamanගේ ලෝභ දේශ මොහයන් යටපත් කරගෙන නිවර්ණයන් යටපත් වෙනවායි කියලා කියන්නේ. ඒ මොහොතේ සුව විඳින්න පුළුවන්. මේක තමයි ditta dhamma sukha viharaය සංවත්ති කියලා පෙන්වන්නේ. ඒක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සමහර විට පස්වෙනි දක්වා සංසුන් ස්වභාවය වර්ධනය කරපු අවස්ථාත් වෙනලා තියෙනවා පඨම දෙත්‍ය තුතිය කියලා ධාන වශයෙන්. මේ පළවෙනි කොටස. මේක වඩන්න මොනම ගැඹුරු දහමක්වත් ඕන නැහැ. ලක්ෂණයකට සත්‍ය පරිසම්පාදයේ මේ ගැඹුරු දහමක් මොකක්වත් ඕන නැතුව බුදුදහමෙන් පිටත්තරවත් ඕන තරම් මේක කරන්න පුළුවන්. සමහර විට බොහෝ දෙනා දන්නේ නැතුව ඇති බෞද්ධ මුහුණුවරින් කරන මේ භාවනාව බුදුදහමෙන් පිටස්තර භාවනාවක්. මේක සෝවාන් ආදී මාර්ගවල මොකවත් නැහැ කියන එකවත් වර්තමාන බෞද්ධ මුහුණුවරින් කරන අය පවා දන්නේ නැතුව ඇති. නිසා මේක අපට ගැඹුරු දහමක් අවශ්‍ය නැහැ. ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒක මේ මොහොතේ තියෙන සැනසීම ක්ලේශ ධර්මයන් යටපත් වීමෙන්. ක්ලේශ ධර්මයන් සිතර නොයෙමින් ලබන්නා වූ සොයක් කරනහම ක්ලේශ ධර්මයන් නැති වෙලා හැම නෙවෙයි කියන එක. අතිපිකේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. දෙවෙනි ප්‍රසක් වෙන්නනවා. තවත් සමාධි භාවනාවක් තේනවායි කියනවා ඔය දිවස්ස දිවකන පරචිත්ත විඥානනේ පුබ්බේ නිවාසනුස ඥාන ආදී මේ ඥාන දර්ශන වෙත යන්න උදව් වෙන ඒ පිණස පාදක වෙන්නා වූ භාවනාව කියන එක. ඒක පෙන්වනු ලබන්නේ ඒ කාලේ නම් අඳුරක සිටමින් ආලෝකයක් දල්වාගෙන ආලෝකයේ දෙස බලා සිටමින් දිවා කාලේ ඒ ආලෝක සංඥාව සිතට අරගෙන ඊට පස්සේ මුළු ජීවිත කාලයම නැත්තම් දවල් රැ දෙකම මේ ආලෝකයේ නැමැති අරමුණේ ජීවත් වෙනවා. ඒකයි ආලෝක සංඥා වඩනවායි කියලා කියන්නේ. අද නම් ඒක එහෙම ලාම්පුවක් නැති වුණාට බල්බයක් දිහා බලාගත්තත් පුළුවන්. සමහර විට මේකෙන් කියන කාරණේ තමයි අදත් සමහර අය භාවනා කරන්න ගින් ආලෝකයක් දැක්ක කියලා කතා කරන්නේ මේ කාරණේ තමයි. බාහිරින් බලන් ඉන්න මේ ආලෝකයේ දෙස බලා සිටීමේදී සිතේ චෛතසිකයේ ආලෝකය බවටපත් වෙනවා. අනතුරු බාහිර වස්තු නැතත් ඒක දිවා රාත්‍රී දෙකේ මේ ආලෝක කියනා අරමුණ එලියක් වගේ Tamanට පේනවා. ඒකෝ මේක මේක බලන් ඉන්න විට සිදුවෙන දෙයක් තියෙනවා. අනිකුත් කාරණා එන්නේ නැති නිසා මේක සම්පූර්ණ ලෝකෙම මේ ආලෝකයේ බවට පත් වෙලා ජීවත් වෙනකොට ඒක තුලින් එන්නට යම් ආකාරයක අරමුණු එන්න ගන්නවා. නමුත් ඒ අරමුණ එන බව දන්නේ නැහැ. මෙන්න මේ එන අරමුණ ඔස්සේ තමයි ඊට පස්සේ යම් යම් පැති වලට පේන දේවල් ඔස්සේ ගියාපුවාම ඔය කියන්නා වූ දිවස දිවතන අර චිත්ත විඥානනය හෝ පුබ්බේනිවාස ඥානය නැත්නම් හොරකම් ඇල්ලීමේ හැකියාව අනාවැක්කීමේ හැකියාව ආදී මේ දේවල් ප්‍රතිලාභයේ ක්‍රියාත්මක වෙන්නේ මේ ආලෝක සංඥා වැඩි දියුණුකොට එයින් එහාට පහළ වෙන සිතුවිලි තමන් හදාගත්ත සිතුවිලි බව දන්නේ නැති නිසා සහ සිතුවිලි ඔස්සේ ගියොත් ඒක වැඩිම තුලින් ඕන පැත්තකට මේ අතීතයට අනාගතයට සිත හරවන් යන්න පුළුවන් බව. මේවා සාමාන්‍යයෙන් විඥා කියලා කියන්නේ එක පැත්තකට බලපං. බුදු සමෙන් පරිබාහිරව මේ සමාජයේ තිබුණා මේ. අර එක කතාවක් තිබෙනවා භාෂා තිබෙනවද? බුදුරජාණන් වහන්සේ සතිය අතවැසියෙක් සමග පැමිණ ගඟක් අසබල ඉන්නවා ගඟෙන් එතර වෙලා යන්න. මේ තොටියා එනතුරු ඉන්නේ. එතකොට තවත් පුද්ගලයෙක් වෙනත් ආගමක කෙනෙක් වැළඳින් මේ ගඟ හරහා ඊට පස්සේ තොටියා එනතුරු එන්නේ නැතුව ජලයේ දිගේ ගමන් කරලා එතරට ගිහින් යන්න ගියයි කියලා කියනවා. දැන් එතකොට අර අතවැසියට බොහොම ලොකු දෙයක් මේක මේ වතුර වලින් කියලා ගමන් කරපු එක. ඊට පස්සේ එතන ඇති වෙන සාකච්ඡාවේදී ප්‍රතියා පැමිණියාම ප්‍රතියාගෙන් අහලා තියෙනවා මේ ගඟෙන් ඈතර වෙන අය කරන ගාස්තුව. ඒක සුළු මුදලක් කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ එහෙනම් අර අර මනුස්සයා උපදවාගත්ත ධානයේ හැකියාව සුළු මුදලක් පුත්තු දෙකේ වැඩක් එක කියලා පෙන්නලා තියෙන්නේ. මේ පුත්තු දෙකේ වැඩවලට මේ ධර්මාවබෝධය උදන්න එපා කියන එකෙන් කියලා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සමාජයේ ලෞකික පැත්තේ දේවල්. දැන් මේ දෙක පිළිබඳව කරුණු පැහැදිලි කරන්න මම එතරම් යන්නේ නැහැ. අපි ඊළඟ එකට යන්න වෙනවා. අතිවික්‍රම සමාධි භාවනා ඊළඟ වචනේ පැහැදිලි කරන ලබන්නේ සති සම්පජඤ්ඤාය සංවත්තති. අන්න අපට අදාළ පැත්තට තේනවා. අතිවික්‍රේ සමාධි භාවනා භාවිතව බහුලීකත එකක් මතක තියාගන්න. බොහෝකට භාවිතා කරන්නේ නම් ඊට පස්සේ සති සම්පජඤ්ඤාය සිහිය ඒ මොහොතේ ලැබීම පිණිස උදව් වෙනවායි කියන එක. ඒ නිසා අපිට මේ සිහිය කියන කාරණාව බුදු සමය ඉතා වැදගත් වෙනවා. අර ඉස්සල්ලා කාරණා දෙකේදීම මේ කියන සත්සම්පජඤ්ඤය තිබුණේ නැහැ. ඒ අරමුණ ඔස්සේ ගිහින් හමු වෙන පැත්තකට රැවටීම තමයි සිදු වෙන්නේ. අරමුණ ඔස්සේ මේ හමු වෙන දේවල් ඔස්සේ යාම තුළ යම් යම් ඥාන උපදවා ගන්න පුළුවන්. එතනින් එහාට ඕනනම් ලෞකික ධාන උපදවාගෙන එයින් කාලක්‍රියා කොට රුපිය රුපි බඹතල උපදින්නත් පුළුවන්. ඒක සසර ගමනේ දුර ගමනක් යාම ඇරුණාම සසර ගමනේ නිදහස් වීම වෙන්නේ නැහැ. එනිසා මේ සමාධි භාවනා ධර්මයේ සරණ නැතුවම සතර කතරේ අතරමං වෙන්න හේතුවක් බවටමපත් වෙන්නේ. එනිසා අපිට මේ සතිය අවශ්‍ය වෙනවා. මෙන්න මෙතන සතිය පැහැදිලි කරලා වදාරන්නේ මේට වඩා ගැඹුරු කරුණක්ම උපතගෙන. ඒක තේරුම් ගන්න මෙහෙම. අපි පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව දකින්න පුරුදු වෙන්න අපට ඇස, කන, නාසය, දිව, කය කියලා දරවල් පහක් සමග මනෝභාරයක් තියෙනවා. මේවෙන් අරමුණු වෙනවා. මේ අරමුණු හඳුනා ගැනීම ධර්මයේ විග්‍රහ කරනු ලබන්නේ ඇසට හම් වෙන රූපය වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවායි කියලා. කනට හම් වෙන ශබ්දය ඒ ශබ්ද රූපය වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවායි කියලා. එතකොට සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුව මේ පුද්ගලයාට දොරවල් 6 නිසා අරමුණු 6ක් පහළ වෙනවා. ඒ අරමුණු 6ම වේදනා 6කින් සංඥා 6කින් සංකාර 6කින් විඥාන 6කින් දැනගන්නවා. අපේ ජීවිතය තුළ එහෙමනම් දොරවල් 6 මුල් කොටගෙන පංචස්කන්ධ 6ක් පහළ වෙනවා. එතකොට පංචස්කන්ධ කියන්නේ කය නෙවෙයි කියන එක තේරුම් ගන්න හොඳ තැනක් මෙතන මතක තියාගන්න. මෙන්න මේකේ තියෙනවා වේදනා සංඥා කියලා එකක්. ඒ වේදනා කියන එකේ තේරුම විඳිනවයි කියන එක සංඥාව කියන එකේ තේරුම හඳුනනවයි කියන එක. මේ සංඥා වේදනා දෙක අපි නවත්ත ගන්න කැමති වුණාට. එතකොට අපිට එහෙමනම් මේ සංඥා වේදනා දෙක සම්බන්ධයෙන් සතිමත් වෙන්න ඕනේ මොකද්ද? ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් මේ අරමුණ උපදින විට. ඒ හැම එකෙදිම මේ සංඥා වේදනා තියෙනවා. මේ සංඥා වේදනා අපි හඳුනාගත්තට වින්දට නවත්ත ගන්න බෑ. වේදනා සංඥා දෙක හඳුනාගත්තට නවත්ත ගන්න බෑ. ස්වභාවයෙන්ම සිත හටගත්ත ගමන් නැසෙන සලෝයි. ඒක තථාගතයන් වහන්සේ වදාරන්නේ උදේ උපන් සිත බවල්ත නැහැ, දවල් උපන් සිත හවසට නැහැ කියලා. එබැවින් ඒකට pāli වචනයක් තියෙනවා ලහු පරිවත්තං කියලා. නැත්නම් ලහු නෝ කියලා. එවෙන් කියෙන්නේ අසුරු ගසන සැනකින් නැතන කියන එක. එහෙනම් අපිට මේ රූප වේදනා සංඥා සංකාර පහම මොකද වෙන්නේ? හටගත්ත ගමන් නැතෙනවා. අන්න මෙතෙන්දී අපිට මේ වේදනාව හටගත්ත ගමන් නැසෙන බව බලන්න පුළුවන් නම් සංඥාව හටගත්ත ගමන් නැසෙන බව බලන්න පුළුවන් නම් ඒ පෙනෙන්නේ අපේ සතියට. ඒක ඒතරින් එහාට යන වැඩ කටයුත්තක් සඳහා උදව් වෙන උපකාර වෙනවා. ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඉතින් එහාට යන කටයුත්තක් සඳහා තමයි මේ සතිය උදව් උපකාර වෙන්නේ. කොමකටද උදව්පකාර වෙන්නේ කියලා හොයලා බැලුවාම මෙහෙම බලන්න පුළුවන් අපට. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. මේ ගාථා පද දෙකේ තේරුම ගත්තාම සිහියෙන් කටයුතු කිරීමයි කියනලද අප්‍රමාදයේ නිවනට මගය. අනේ නිවනට උපනිශ්චය කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ සතිමත් බව ඇහැට කනට නාසයට දිවට කයට එක්තෙන් කරන්න. ඒ මොහොතට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන විදිහට මේ සංඥාවේ නැත්නම් වේදනාවේ සංඥාවේ මේ දේවල් වල ඒ මොහොතේ එළඹ සිට සිහින් යුක්තව තව ටිකක් එහාට හොයාගන්න වෙනවා. ඒක තේරුම් ගන්න අවශ්‍ය විදිහට. වේදනාව විඳිනවා කියන අර්ථයට වඩා ගන්නේ වේදනාව මම කියන අර්ථයක් අපි ගන්න. සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් මේ වේදනාව අල්ලා ගැනීමෙන් වේදනාව මම බවට පත් වෙනවා. ඒකට මම බවට පත් වෙනවා නම් අපේ සතිය පවතින්නේ නැහැ. එතකොට සංඥාවත් එහෙමයි සංඥාව මම මම සංඥාව කියලා කියනවා. එතකොට ඒක අල්ලා ගන්නවා නම් සතිමත් වෙන්නේ නැහැ. අන්න එතන අපිට වේදනා සංඥා දෙකෙහි අනිත්‍ය බව. අනිත්‍ය බව කියන්නේ ඇති වෙන නැති වෙන බවක් නෙවෙයි. නමුත් වේදනා සංඥා දෙක අල්ලා ගත්තොත් අපි සසරට බැඳෙන බව. අල්ලා ගත්තොත් යලිත් හටගන්න හේතු චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් අපිට මේ වේදනා සංඥා දෙක කෙරෙහි ඒ මොහොතේ හටගන්න ගමන් නැසෙන දෙයක් වශයෙන් දකින්න අවශ්‍ය සතිය වඩන්න පුළුවන් වෙනවා. නමුත් මතක තබා ගන්න භාවිතෝ බහුලීකතෝ විනාඩියක් දෙකක් නෙවෙයි එහෙම නැත්නම් මාසෙට දවසක් නෙවෙයි නැවත නැවතත් මේ ඇස කන නාසය දිවකය කියනා වූ මේ காரணා මුල් කොටගෙන ගන්නා වූ අරමුණවලදී වේදනාව සහ සංඥාව මමත්වයෙන් ගෙන අවුලකට නොයා ඒ වේදනාවේ සංඥාවේ මමත්වේ නොවන බව එහෙම නැත්නම් ඒ මොහොතට එතෙන්ද සිහිය ගන්න පුළුවන්කම. අනේක විශේෂත්වයක් වෙන්නේ මෙතන. මේ සිහිය ගන්නවායි කියන වචනේ මම තව ටිකක් මතක් කරලා පෙන්නන්නම් මේ විදිහට. ඔබට සමහර විට කේන්තියක් ආපුවම කාට හරි දැනලා එහෙම නැත්නම් පරුස වචනයක් කියලා ඉවර වෙලා හවසට හරි ටික වෙලාවකින් හරි මම කලේ වැරද්දක් නේද කියලා කල්පනා වෙයි. එහෙම නැත්නම් දරුවෙකුට කේන්තියක් අරගෙන ඇවිදින් අතින් පහරක් ගහලා දරුවා අඬනකොට පස්සේ මතක් වෙයි මම කලේ වැරද්දක් නේද කියලා. අර මම කලේ වරදක් නේද කියලා මතක් වෙන එක තමයි සිහි එනවා කියන්නේ. නමුත් මේක සිහි ආවේ පහුවෙලා. දවසක් පහුවෙලා, පැයක් පහුවෙලා, මිනිත්තු ගාණක් පහුවෙලා. එතකොට ඒක අවබෝධ වෙනකොට සිද්ධිය වෙලා ඉවරයි. අන්න මේක කරන්න ඉස්සර වෙලාම පරුසාසනෙන් බනින්න පෙර එහෙම නැත්නම් පහර දෙන්න අත උස්සන්න පෙර අපට මේක වැරදි කියලා යන්න තැනට මේ සිහිය දියුණු වෙන්න වෙනවා. එතකොට මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මේ වැරදි වැඩේ කෙරෙන්නේ නැති වෙන්න පාලනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ මොහොතේ පවතින අරමුණ ලෝභයට, දේශයට, මෝහයට වසඟ වී ක්‍රියාවට නොනගා සිටින්න. ක්‍රියාවට නගන්න නෙවෙයි. ක්‍රියාවට නගන්න ඕන කෙනෙකුට පුළුවන්. සතුට කරන්නේ ඒක තමයි. සමාජයේ ඔක්කොමත් කරන්නේ ඒක තමයි පුතග්ජන කියන අය. Tamange හිතට එන හැඟීම ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් එන හැඟීම මුසපත් වෙලා. හැඟීම මමත්වෙන් අරගෙන ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් මමත්වයේ ක්‍රියාවට ගොස් ගහගන්න එක දැනගන්න එක කපා ගන්න එක කොටා ගන්න එක පරුසාතන කියන එක අනුන් පද කියන එක රිදවන එක ආදී කොට ඇති සතිමත් නැති ක්‍රියාව තමයි පෘථග්ජන සමාජයේ කරන්නේ මේ හැම ක්‍රියාවක්ම Tamanට දුක් පිණිස සිදු වෙනවා වගේම අනිත් අයගේ හැඟීම් ඇවිස්සීම පිණිස අනිත් අයට දුක් පිණිස හේතු වෙනවා අන්න ඒක වළක්වා ගන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ මොහොත කායට වචනට නොදී ක්‍රියාවට නොනගා අවසන් කරන්න නවත්ත ගන්න අවශ්‍ය ඒ මොහොතට එතෙන්ද සීයෙන් ඕන මට මතකයි මේ මම දන්න කතාවක් තිබෙනවා මේක ප්‍රසිද්ධියේ එළියුනේ නැහැ. යම්කිසි විද්‍යාලයක උඩමහලේ සිට යම්කිසි දරුවෙක් දුවගෙන එනවා. අවාසනාවකට මේ ඉස්සරහා පඩිපෙළ පල්ලෙහාට තිබුණාට ඉස්සරහින් වැටක් තිබුණේ නැහැ. මේ දරුවා තව ටිකක් දුවගෙන ආවනම් එතනින් පල්ලට වැටෙන්නේ. ඈත තියා ඉන්න තවත් දැරිවියක් මේක බලාගෙන ඉන්නවා. පුංචි ළමෙක් තමයි මේ දුවගෙන ඉස්සරතලේට. එතකොට ඈට කල්ැතුව සිහි වෙනවා මේ දරුවා මෙතනින් දැන් පනින්නයි එන්නේ පැනනොත් මොකද වෙන්නේ කියලා. ඈ මේ මහල යටට ගිහින් මේ වැටෙන දරුවා අන්දකින් අල්ලා ගන්නවා. ඒකට ඈට දූරදර්ශී සිහියක් තිබුණා නේද? මේක විද්‍යාලයටම අධිකමක් නිසා ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් ඒ කතාව ඇත්තක්. අර දරිදේ බේරගත්තේ අර දරුවා එතෙන් ගිහින් කල්ැතුව දැක්කා වෙන්න වෙනවේ. ඒ නිසා සතිමත් වෙලා මොකද කළේ? දරුවා වැටෙන්න ඉස්සලා අපිට ගත්තා. අන්න ඒ වගේ යමක් වෙන්න ඉස්සර වෙලා. උනෙන් පස්සේ ඒක ඒක තින් සාමාන්‍ය වෙන කෙනෙකුට තේරෙන දෙයක් අල්ල යනකොට. වෙන්න ඉස්සර වෙලාම මේක ආදීනියව දැක ගන්න පුළුවන් මට්ටමට මේ දියුණු වෙන හැකියාවට තමයි සති කියලා කියන්නේ. ඒ නිසා අපි පළමුව මේ සතිය මේ මොහොතට ගන්නට මේ සංඥාවේ අනිත්‍ය එහෙම නැත්නම් වේදනාවේ අනිත්‍ය කරේ අවධානය යොමු කිරීම තුළ ඒක එතෙන්න හුරු වෙනවා. සාමාන්‍යයෙන් මම ඔකට උදාහරණයක් ඉදිරිපත් කරනවා තේරුම් ගන්න. අපි හිතමුකෝ යම්කිසි ආයතනයක් තියෙනවායි කියලා. මේ ආයතනේ වටා කම්මි ගහලා තියෙන්නේ. කිසිම තැනකින් හොර කොට ඇතුළු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒත් ඉතින් එකම ගේට්ටුවයි. මේ ගේට්ටුවෙන් තමයි ඇතුළු වීම හෝ පිටවීම තියෙන්නේ. එතකොට ගේට්ටුව බාහිරින් නිලධාරියෙක් වෙනවා ආරක්ෂණ නිලධාරියා. ඔහුට පැවරී පවතින මේ ගේට්ටුව හරහා මොකක්වත් හොරෙන් ඇතුළට යන්නත් බෑ පිටට එන්නත් බෑ. ඔහුගේ කාර්යය මොකද්ද ගේට්ටුව දිහා බලන් ඉන්න එක. ගිය පැත්ත බලලා හරියන්නේත් නෑ, එන්න තියෙන පැත්ත බලලා හරියන්නේත් නෑ. මේ මොහොත ගැන බලන් ඉඳලා මෙතනින් යන්න තියෙන හැම දෙයක්ම හොයාගන්න. අන්න ඒ වගේ මේ වර්තමාන ගේට්ටුව වගේ තමයි ඇස කන නාසය දිවකය කියනවා මේ දොරවල් වලට එනව අරමුණු වෙන වර්තමාන අවස්ථාව. එතනදී සතුටුමත් වෙලා චිත්ත අභ්‍යන්තරගත නොවෙන්නට මේ ලෝභ දේශ මොහයන්. අහු නොවෙන්නට ඒ ක්‍රියාව අවසන් කරන්න අවශ්‍ය සතිමත් බවක් වඩන්න ඕනේ. ඒක දිනු කරන්න ඕනේ. ඒ නිසා තමයි ඒකට පෙන්වන්නේ ධර්මයේ තුල සතර සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සති කියලා අටපොලක තියෙන ඥාන මේකයි. සතිස් බෝධිපාසික ධර්මවල අටපොලක තියෙන ඥාන මේකයි. ඒක නැවත නැවත නැවත නැවත වැඩි දියුණු කරන්න ඕන. නමුත් මේ සතිය වැඩි දියුණු කරා කියලාවත් අවශ්‍ය භාවනාවට තව ගියේ නැහැ කියන එක මතක තියාගන්න. ඒක උදව්වක් විතරයි. දැන් අපිට මේ තුන්වෙනි මාර්ගයේ උදව්වට ආවම දැන් ඔන්න අපි එනවා හතරවෙනි කාරණාවට. අත්තිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයානං සයාය සංවත්තති. අනින් තවත් සමාධි භාවනාවක් තියෙනවා. භාවිතා කරනවා නම් බොහෝට භාවිතා කරනවා නම් ආසව හේවත් දුකට හේතු නැත්නම් කෙලෙස් සේවීම පිණිස පවතින. මෙන්න මේ අග දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය අගමයකට එන්න අර තුන්වෙනි එකත් උදව්පකන උපකාර වෙනවා. මෙන්න මේ කොටස පැහැදිලි නැති සමාජයේ තමයි අර විත්තදම සුඛ විහාරයේ පිණිස පවතින සමාධි භාවනාව එහෙම නැත්නම් සසුනින් පරිබාහිරව පවතිනා වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවතිනා වූ සමාධි භාවනාව වැඩලා ඒවා බෞද්ධ භාවනා ඒවා බුදුදහමේ සෝවාන් ඵල කියලා හිතාගෙන සමහර අය නොමග යන්නේ මේ කර්ම නිසා. ඒ නිසා මේ හතරක් තිබූ පමණින් හතරම වඩන්න කියලා අපට වදාළේ නෑ. හතර ලබා ගන්න. ওই හතරම වැඩි බව සඳහන් වෙන්නේත් නෑ සුනිසෝපාක වැනි අය. ඒවා වනාන්තරගත වී ධර්මයේ තේරුම් ගත්තේ නැති අය ධර්මයේ දන්නේ නැතිකමට මේ සමාධි භාවනාව වඩලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරයින් පසු මේ ආසනාවානම් කයාය කියන්නේ ඇයි? ආසව කියන්නේ ආශ්‍රව වල නැත්තම් කෙලෙස් වල. ඒක කෙලෙස් නැතිවීම පිණිස පවතින සමාධි භාවනාව. ඇයි අපිට මේ කෙලෙස් අවශ්‍ය නවස්ස නසන්ට අවශ්‍ය වෙන්නේ? ඒ තමයි ආර්ය සත්‍යයේ දුක දන්නේ නැතිකම සමාධිය. ආර්ය සත්‍යයේ දුක කියන්නේ ඔබ දන්නා වූ ලෙඩ වෙන මහලු වෙන මැරෙනවා කියන අර්ථයට වඩා ගැඹුරු කරුණක්. ආර්ය සත්‍යයේ දුක තමයි මෙන්න මෙහෙම තේරුම් ගන්න. කීර රුක්ඛෝපම කියන සූත්‍රයේ සඳහන් වෙනවා හරි ලස්සන උදාහරණයක්. අපි ලංකාවේ තිබෙන ගසක් දෙකක් ගනිමුකෝ. කිරි තියෙන ගසක් රබර් ගස හෝ කොස් ගස. රබර් ගස නම් අවුරුදු 5ක් 6ක් යනකොට මේ ප්‍රමාණයට වැඩිලා. කොස් ගස නම් අවුරුදු 15ක් විතර යනකොට තාරුණ්‍යයටපත් වෙලා. දැන් මේකේ කොතනකවත් අපිට කිරි පෙනෙන්නේ නැහැ. කෙටේරියක් තරන් ගිහින් පස්කොලකට හෝ ආයකොලකට කොටලා බලන්න. ගහේ තියෙන කිරි එළියට එනවා. ගබඩා වෙලා තියෙන්නේ ඇතුලේ. නමුත් මේක තුවාලයක් නැතුව එළියට එන්නේ නැහැ. එතකොට එළියට එන්නේ තියෙන නිසානේ ඇතුලේ. මේක උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට. ගහ උපමා කරන්නේ රූප, දනා, සංඥා, සංකාර පහට. එතකොට මේක එන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් හම්බ වුණාම Taman එකතු කරගත්ත දුකට හේතු ටිකයි එළියට එන්නේ. මට තරහ එනවා මට වෛරය ඇති වෙනවා මට මරා ගන්න හිතෙනවා මට කෙලෙස් ඇති වෙනවා කියලා කතා කරන්නේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි. බාහිර දේ උදව්වෙන් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන මේ ස්වභාවය එන එක. අන්නේ ස්වභාවය ආපහම මිනිසා නොමිනිසෙක් වෙනවා. ඇඳුම කොහම වුණත් තමන්ගේ පෞද්ගලික ස්වභාවය කොහම වුණත් ඔහුගේ ඒ ස්වභාවය අමතක වෙලා ඉන්නවා මැරෙනවා පෙනුන්නේ එහෙම කියලා එක එක වචන පාවිච්චි කරනවා සමහර අන්න ඒ ස්වභාවයේ එන්නේ චිත්තාභ්‍යන්තරයේ සංගවා තියෙන තිබෙනා වූ මේ කෙලෙස් ස්වභාවය නැත්නම් ආසව නිසා. එතකොට ආසවයි මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ. බාහිර ලෝකේ තියෙන ධර්මතා නෙවෙයි. බාහිර ලෝකේ තියෙන පුංචි ප්‍රත්‍යක් විතරයි. ඒවා උදව් වෙනවා මේ සිත ඇතුලේ හැංගිලා තියෙන කාරණා ටික උදව් වෙන්නේ. අර ගහට කොටපුවාම කිරි වෙනවා කියන වචනේ උපමාව පෙන්නලා තියෙන මෙන්න මේකටයි. නිසා ළමා කාලයේ සිට පුද්ගලයෙක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු නොවන ජීවිතයක් ගත කරන්නේ නම් උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් වුණාට ඔහුගේ එක පැත්තයි ජීවිතයේ අර පැත්ත මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩෙමින් චිත්තාභ්‍යන්තරය අපිසුදු වෙමින් ඔහු මේ ආර්ය සත්‍ය දුක්ඛයේ ගැඹුරට යනවා. ඒකට ඔහු ආසව රැස්සෙන මාර්ගයේ ඉන්නවා. ඒකට උට අපට කියන්න තිබෙන්නේ පටිසෝතගාමී කියලා නෙවෙයි අනුසෝතගාමී කියලා. අන්න මේ අනුසෝතගාමී මාර්ගයේ ළමා කාලයට වඩා තරුණ කාලයේ දුක් සහගතයි, තරුණ කාලයට වඩා මැදිවිය දුක් සහගතයි, මැදීට වඩා මහලු කාලයේ දුක් සාගතයි. අන්න ඒ චිත්තාභ්‍යන්තරයේ කුණ වලින් පිරී අනේක වළක්වන්නට බුදුරජාණන් වහන්සේ ආසවානං කයාය සංවත්තති. මේ ආශ්‍රව බැහැරවීම පිණිස පවතින භාවනාවක් වෙනවා. ඒක ධර්මයේ සඳහන් කරනවා ආසවක්ඛේ ඥානය කියලා. අපි මේක පොතෙන් පාඩම් කරගෙන තියෙන නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පහරුණා කියලා තියෙන නිසා ඒක බුදුන් වහන්සේට විතරක් අයිති දෙයක් කියලා මහ ලොකු දෙයක් වශයෙන් සලකනු ලබනවා. බුදුන් වහන්සේට වගේම අනිත් ඕන කෙනෙකුට බුදු සමයේ ගැඹුරු තේරුම් ගන්න අවශ්‍ය නම් මේ ආසව ටික ෂෙයා කර ගැනීමට ආසව ෂෙයා වෙන ඥානය තියෙන්න ඕන. ඒක මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියන අවබෝධයට තමයි මේ ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ. අනේනම් මේ මාර්ගය තේරුම් ගත්ත බුද්ධලයාට මේක කළොත් මේක වෙනවා කියලා තේරුම් ගත්තාම තමයි මේ මේ සමාධි භාවනාව වඩන්න පුළුවන් වෙන්නේ. ආසවානං කයාය සංවත්තති නැත්නම් දුක්වලට හේතු හිතින් බැහැර කිරීම පිණිස පවතිනා වූ භාවනාව වඩන්න පුළුවන් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය. මේකට තමයි විදසුන් වඩනවයි කියලා කියන්නේ. නමුත් මෙතනදී මතක තබා ගන්න මේ ක්‍රියාව අපි කරන්න වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ අරමුණක් පොල් කොටගෙන. අරමුණ බලෙන් ගන්න අවශ්‍ය නැහැ. අරමුණ අපි ඇස් දෙක අරගෙන ඉන්නවා නම් එහෙන් ඒවි. කනෙන් යොමු වෙනවා නම් කනෙන් ඒවි නාසයෙන් යොමු වෙලා තියෙනවා නම් නාසයෙන් ඒවි දිවෙන් වෙලා තියෙනවා නම් දිවෙන් ඒවි කය යොමු වෙලා තියෙනවා නම් කයෙන් ඒවි නැත්නම් මනසින් කල්පනාවෙන් ඒවි දරවල් හයෙන්ම මේ ස්වාභාවික අරමුණු වෙනවා වර්තමාන මොහොතේදී මේක පාලනය කරන්න බැරි නින්දෙදි පමණයි නින්දට අපිට මේ සිහිය ගෙනියන්න බැහැ දිනුන නැත්නම් අනිත් හැම මොහොතේදීම ආවර තුන්වෙනි කොට කොටසෙන් අපි පෙන්න සතිමත් බව තිබෙනවා නම් ඔන්න දැන් එන්න හදනකොට එනකොට මේකට අහු වුණොත් වෙන දේ තේරෙන්න වෙනවා. ඒ නිසා ඒකට කියනවා ආස්වාදේ ආදීනව දැකිනවා කියන එක. මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් එන්නව මේ අරමුණ රූපයයි. රූපය මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර, විඥාන පහ පහළ වෙනවා ඊට පංචස්කන්ධයයි. පංචස්කන්ධයට එන දේ අහු වුණහම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා පංචස්කන්ධේ නැසුණට හේතුවක් ඉතුරු වෙලා නැතේ. එතකොට ආසවානම් කය අය නෙමෙයි. එතකොට ආසවාන් රැස්වීම පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපි මේ අරමුණේ ඇලීම තුළ අනාගතයට ගන්න හේතුවක් ශේෂ කරන්නේ සතිමත් බව නැති නිසා. විසාකාවට කෙටි බණක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ යසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි කියලා පෙන්වලා තිබෙන්නේ මේ කාරණාව තමයි. ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් යම් කිසි පුද්ගලයෙක් අරමුණට ඇලෙනවා නම් උපාදාන වෙනවා. උපාදාන 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා. එතකොට ලෝකේ නෙවෙයි දුක් තියෙන්නේ. Taman හදාගන්නා උපාදානය තුළනේ. අන ළමා කාලයේ සිට ධර්මයෙන් පිටස්තර යන පුද්ගලයා මේ උපාදාන සංඛ්‍යාව ඉහළ ළමා ගැනීම තමයි ජීවිතේ අරි සත්‍ය දුක කියලා කියන්නේ. එතකොට 100 උදාහරණයක් පමණයි කෙනෙකුට 1000ක් වෙන්නත් පුළුවන්. අන්නේ විදිහට ජීවිතයේ දුකයි නෙමෙයි බුදු සමයෙන් පෙන්වන්නේ මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු ගැනීමේදී සතිමත් නොවීම නිසා ආත්ම කොට ගැනීම නිසා චිත්ත අභ්‍යන්තරය ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් පිරී යාම කිලුට වීම තමයි ආරි සත්‍ය දුක්ඛය. දැන් ඒවට කියනවා ලෝභ ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න මේ ගිනි හිත ඇතුලේ පත්තු කරගෙන ඇවිලෙනවා දැවෙනවා. දැන් මේ ගිනි ටික නිවන්න තමයි බුදුරජාණන් වහන්සේ ආසවානං කයාය සංවත්තති කියන මේ භාවනාව පෙන්වලා තිබෙන්නේ. එහෙනම් වර්තමාන මොහොතට මේක පාවිච්චි කරන්න ඕනේ. අන්න අර පාවිච්චි කරන්න ඉස්සෙල්ලා සතිමත් බව උදව් වෙනවා. එතනින් එහාට මොකද්ද වෙන්න ඕන? රැස්සෙන්න මොකද වෙන්නේ? රැස්සෙන්න නම් අරමුණේ ඇලීම තුළ අරමුණ නැසීමේදී පසුව ගන්න හේතුවක් ඉතුරු කොට අවසන් වෙන්න ඕන. ඒකට කියන්නේ අபிසංකාර කියලා. අන පෘථග්ජන පුද්ගලයා තමන්ගේ අරමුණු රසය විඳීමත් සමග අபிසංකාරයක් කරන බව. අවිද්‍යාව තුළ මේ අபிසංකාරය කරන බව පරිවිමංසන සූත්‍රයේහි අපුඤ්ඤාවි සංකාරය ඔස්සේ පුඤ්ඤාවි සංකාරය ඔස්සේ සහ ආනිජ්ජාවි සංකාරය ඔස්සේ මේ මුලාවට අහු වෙලා ඉන්න බව පෙන්වලා තිබෙනවා. එතකොට ඒක ශ්‍රේය ප්‍රතිපදාව නෙවෙයි පෘථග්ජන පුද්ගලයාගේ රැස්කිරීමේ ප්‍රතිපදාව. උන්ට තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. අන අපට අප විසින්ම මේ බුදුන් වහන්සේ ඉදිකලා වූ දහමක් මුල් කොටගෙන මෙතන භාවිතා කිරීම තුළින් මේ ආසවානම් ආසයන්ගේ කය අය සේවීම පිණිස වඩන්න පුළුවන් සමාධි භාවනාවක් තියෙනවා. මේක පෙන්වන්නේ සත්‍යක සූත්‍රය නම් පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම කියලා. එහෙම නැත්නම් සීල සූත්‍රය නම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි බලං සච්චි කරෙයාති කියලා. එහෙම නැත්නම් තවත් තැනක පෙන්වන්නේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියලා. ඒකේ තේරුම මමත්වයෙන් නොගැනීමෙන් ඔබ මායාවෙන් මිදෙනවායි කියන්නේ. පංචස්කන්ධයට එන දේ මමත්වෙන් නොගැනීමෙන් ඔබට මායාවෙන් මිදෙන්න පුළුවන්. පංචස්කන්ධයට මේ ඔබ මමත්වෙන් ගැනීමෙන් මායාට බැඳෙන්න පුළුවන්. මඤ්ඤ මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මේක ජීවිතයට එක් කතාවක් වශයෙන් දකින්න එපා. වර්තමාන මොහොතේ උපදින අරමුණ සමග තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. එනිසා අපි බුදුදහම නොදන්නා තාක්කත් මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ගිහින් පස්දරෙන් ගන්නා අරමුණ නිසා අරමුණ සමග ඇලෙමින් ගැටෙමින් ඒවා මඤ්ඤමාණයෙන් ගන්නවා. ගැනීම තුළ අපට චිත්ත අභ්‍යන්තරයට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපිරිසුදු වෙන්න හේතු ඉතුරු කරමින් අපි දුක්ඛගාමිනී පට සමාජයේ දන්නේ නැහැ Taman විසින් හදාගන්න දුකට Taman වැටෙන්නේ කියලා. එනිසා ඒ ප්‍රතිපදාව යනවා. එනිසා මේ අරමුණේ මුලා වී මමත්වෙන් ගැනීම ආස්වාදයයි. ඒකේ ආය විඳින්න හේතුවක් පුනර්භවයට හේතුවක් ඉතුරු වීම සසර ගමනට හේතුවක් ඉතුරු වීම තමයි ඒකේ තියෙන ආදීනවය. මතක තබා ගන්න. සසරේ ඒ පවෝස්සේ අපායට යන්න සිදුවෙන එක, පිනෝස්සේ කාමසුගතිය ඇවිදින්න සිදුවෙන එක, ධානයෝස්සේ රූපී අරූපී බඹතල යන්න සිද්ධ වෙන එක. ඒ අபிසංකාරය ආදීනවයයි. එනිසා අபிසංකාර නොකරන්න කෙනෙකුට තේරෙන්නේ භවගාමිත්වය ඕනේ ආගමක ඕනේ රටක ඕනේ ජාතික බෙදලා කරන්න පුළුවන්. නමුත් බුදුරු එලි කරවදාලා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍ය තේරුම් ගන්න නැතුව භව නිරෝධගාමිත්වය කරන්න බෑ. අනේ නිසා ඒක ඉතා වැදගත් වෙනවා මිනිසෙකුට බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හමු වීම. එෙහිදී ලබාගත් කයෙන් උපරිම ප්‍රයෝජන ගත්තායි කියලා රවත් සූත්‍රයක සඳහන් කරලා ලබනවා. එහෙම නැත්නම් විශේෂ වරප්‍රසාදයක් හිමි කරගත්තා කියලා තවත් සූත්‍රයක සඳහන් කරනු ලබනවා. කයෙන් ලබා ගන්න ඕනේ දැන් ලෝකෝත්තර වරප්‍රසාදය කියලා මේකට පෙන්වන්නේ. මේ කය උදව් කරගෙන සසර ගමනට හේතු ඉතුරු නොකර අවසන් කරන්නට චිත්තාභ්‍යන්තරයේ හිස් කර ගැනීම සඳහා මිනිසාට ලැබෙන වරයක් අවසරයක් දුර්ලභ ගණේ අවස්ථාවක් තමයි මේ වරප්‍රසාද කියන වචනේ පාවිච්චි කරලා පෙන්වලා තියෙන්නේ. අන්න ඒක තමයි බුදුන් වහන්සේගේ නිර්දේශය. එහෙනම් අපි මේ ආසවානං කයාය සංවත්තති ආශ්‍රයන්ගේ ශේම පිණිස පවතින මේ සමාධි භාවනාව කුමක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට ඒ සඳහා අපට වෙනම තැනකට යන්න අවශ්‍ය නැහැ. වෙනම අරමුණක් ගන්න අවශ්‍ය නැහැ. ස්වභාවයෙන්ම කල්පනා කරලා බලන්න ඔබ ජීවත් වෙන්නේ කොහොමද කියලා. හැම මොහොතේදීම ඔබ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් සමග ජීවත් වෙනවා. ඔබට මේ පස්දරින් අරමුණු වෙන්නේ නැත්නම් ඔබ මනෝද්වාරයෙන් එන කල්පනාවක් සමග ජීවත් වෙනවා. මේ කාර්යබහුල මනුස්සයාට පස්දර සමග එකතු වෙලා ඉන්නේ නැත්නම් මනෝද්වාරයට ගිය ගමන්ම නිදිමත එනවා ඒක බලන්න විදියක් නැහැ. භාවනා කරන්න වාඩි වෙන බොහෝ දෙනෙක් නිදා ගන්න. බස් රථේ යන්න වාඩි වෙන බොහෝ දෙනෙක් බස් රථේ යනවා වෙනකොට ඒ අර ඒ මොහොතට එන කල්පනාවට මුහුණ දෙන්න අවශ්‍ය සතිමත් බවක් නැති නිසා. ඒ නිසා පස්දර වහලා මනෝද්වාරයේ හීන ලෝකෙට දක්වනවා. මනෝද්වාරයේ ඉන්නකොට අවදි වෙනකොට පස්දරේ ආරමුණුත් එක්ක ලබනවල් වෙනවා. සමහර චරිතවලට තියෙනවා නිකන් ඉන්නම බෑ. ගෙම්බෝ කෑ ගහනවා වගේ කොච්චර හරි මොනවා හරි කී කියා ඉන්න ඕන. අර චිත්ත අභ්‍යන්තරේ වළක්වා ගන්නට ඒවත් තියෙන වළක්වා ගන්නට අර බාහිරට අරමුණකට එකතු වෙලා මග අරින කලාව. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ පස්දොරමයි සසර බැඳෙන්න හේතු වෙන්නෙත් පස්දොර කෙරෙහි සතිමත් වීම තුළ තමයි එකෙන් ගැලවෙන්නත් හේතු වෙන්නේ කියන කාරණාව. එතකොට එහෙනම් වරද්දා ගැනීමත් පස්දර මුල් කොටගෙන සිදු වෙන කාරණයක් නිවැරදි කර ගැනීමත් ධර්මයේ ලැබුණන් පස්සේ පස්දර නැත්තම් මනෝද්වාරයේ හයදරම මුල් කොටගත් කාරණයක්. අනේ එතන පෙන්වන මේ ආසවානම් කයාය සංවත්තති කියන කාරණේදී අපිට එහෙමනම් ඇස උදව් කරගන්න පුළුවන් රූපේදී. කන උදව් කරගන්න පුළුවන් ශබ්දේදී. නාසය උදව් කරගන්න පුළුවන් ගන්ධේදී. දිව උදව් කරගන්න පුළුවන් රසයේදී. කය උදව් කරගන්න පුළුවන් පහසේදී මේ පහට අදාළ නැත්නම් මනෝද්වාරයේ උදව් කරගන්න පුළුවන් ලෝභයේදී, දේශයේදී, මෝහයේදී. මේ හැම එකක්ම වර්තමානයේට එන එක සමග පවතින්නේ. දැන් මේක ඇස උදව් කරගත්තා නම් ඇස මුල් කරගත්ත, ඇසේ රූපය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහ. කන උදව් කරගත්තා නම් කනේ ශබ්දය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහ. නාසයෙන් නම් ගන්ධය උදව් කරගත්ත ගන්ධ රූපය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහ. මේ විදිහට බුදුන් වහන්සේ මේක ලස්සනට විග්‍රහ කරනවා අපි හැමෝම ස්කන්ධ පහක් තුළ ජීවත් වෙන්නේ ස්කන්ධ පරිහරණයක් කරන්නේ. දැන් බුදුන් පහළ නොවු සමාජයේ මේ ස්කන්ධ පහ ආත්ම කොට අරගෙන පංචස්කන්ධයේ ආත්මය ධර්මයේ කොට අරගෙන තමයි සත්වයා අපායේ ගියේ දිව්‍ය ලෝකයේ ගියේ බ්‍රහ්ම ලෝකයේ. ඒක එකට වඩා හොඳයි. ඒකට විපාකත් හොඳයි. නමුත් ඒකේ පවතින්නේ පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය තුල ස්ත්‍රී පුරුෂ ගිහිපැවිදි කිසියෙකුටත් ආශ්‍රවශේ වෙන්නේ නැහැ ආශ්‍රවශස් වෙනවා. ඒක අර පංචස්කන්ධයේ ආත්මය තුල පංච උපාදානස්කන්ධය බවට පත්වීමේ මුලාව දුර තිබෙනවා වරද තිබෙනවා අපි අතින් මේ ප්‍රමාදයේ සිදුවෙන බව දන්නේ නැහැ. ඒක තමයි බුදුන් වහන්සේ සසරේ ප්‍රමාදය කියලා දේශනා කරලා තියෙන්නේ. සසරේ ඇවිදින්න හේතු වෙන හේතුවක් ඉතුරු කරමින් අපි අරමුණු පාවිච්චි කරේනවා. මෙන්න මේ ක්‍රියාව වළක්වා ගන්නට මේ මොහොත පාවිච්චි කරන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ අත්තිවික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති කියන මේ විශේෂිත පදය මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. අන ඔබට යමක් කරන්නට ධර්මය තුළින් උගන්වනවා. ඔය සමහර අය කල්පනා කරන්නේ අපි පව කරන්නේ නැහැ මොකටද පන්සල් යන්නේ? අපි පව කරන්නේ නැහැ හිත හදානින්නේ මොකටද බණ අහන්නේ? මේවට කියන්න තියෙන්නේ මෝඩ පඬිත වාක්‍ය කියලා. අතට තියාගන්න. පඬිතකමක් අර පෙන්වන්නේ. නමුත් ඒකේ තියෙන මෝඩ පඬිත වාක්‍යය. මේ ඕනෑ කෙනෙක් පුතග්ජන කියන අය පාවිච්චි කරන්නේ පංචස්තන්ධයක පංච උපාදානස්තන්ධේ බවට පත් වෙනවා. අනතුරු ඔහුට පව් හෝ පින් හෝ ධාන කුසල් සිදු වෙනවා. කාම ලෝකේ සමාජ නම් ධාන කුසල් නැහැ. එබැවින් ඔහුට මේ පවෙන් පිනෙන් පරලෝ යාම සිද්ධ වෙනවා විතරක් නෙවෙයි චිත්තාභ්‍යන්තරයේ ළමා කාලේ සිට මහලු කාලය දක්වා ලෝභයෙන්, දේසයෙන්, මෝහයෙන් වැඩි වීම නිසා පවතිනා වූ චිත්තසංතානගත දුක වැඩිමින් පවතිනවා. ඒක තේරෙන්නේ පස්සේ ඊට පස්සේ. ඒකෙන් නිදහස් වෙන්න විදිහක් නැතුවම දියණියගේ රහසිගත පැන යාමකින් එහෙම නැත්නම් පුතේකුගේ අකල් මරණයකින් සම්පූර්ණ ධනය විනාශ යාමකින් Taman බලාපොරොත්තු නොවන විදිහට අසාධ්‍ය රෝගයකටපත් වීමෙන් එදාට තමයි මතුවෙන්නේ මම ඉගෙන ගත්ත දෙයක් නෑ තේරුම් ගත්ත දෙයක් නෑ මේවා දරා ගන්න මට ශක්තිය නෑ නේද කියලා. එදාට හදන්න වෙලාවක් නෑ. ලෝකේ ඕන දෙයක් වෙන්න පුළුවන්. දරා ගන්න ශක්තිය තියෙනවා. දරා ගන්න ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ලබා දෙන්නේ. එතකොට ලෝකේ මොනවා වුණත් ලෝකේ පෙරළුණත් කලබලයකට කම්පාට නොවිටපත් වෙන්න චිත්ත අභ්‍යන්තරයෙන් එන්න ඕන මේ ප්‍රතික්‍රියාව නැති වෙන්න ඕන. චිත්ත අභ්‍යන්තරය තමයි මේක. ඔය සමහර අය කියන්නේ දුව පෙල් වුණාම නේද හිතේ අමාරුව තියෙනවා නිසා බොන්නේ කියලා. දුව පාස් වුණ නිසා සන්තෝෂයි එකට බොන්නේ කියලා කියනවා. මගුල් ගෙදර නිසා එකට බොන්නේ කියනවා. බිරිඳ මිය ගියා නිසා එකට බොන්නේ කියනවා. උපන්දින උත්සව නිසා එකට බොන්නේ කියනවා. ඔක්කොටම ඒගොල්ලොන්ට අරමුණක් තියෙනවා හදාගන්න. අර කිතුල් ගහෙන් වැටෙන මිනිස්සයත් කිවලුනේ නැති හින්දායි බහින්නේ කියලා කිතුල් ගහට ගින් තන ප්‍රපන්න ගින් අවුච්ච මිනිස්සයා. උසන් තනකොළ නැති හින්දා බහින්නේ කියවලු. මේ උත්තර අපට හරියන්නේ නැහැ. දුකින් මග ඇරීම සඳහා පාවිච්චි කරන්නේ ධර්මයේ දන්නේ නැති පුතක් යන අය. ඊට වඩා උසස් දෙයක් මිනිසුන්ට මිනිස් කරන්න පුළුවන්. මෙන්න මේ ආසවානං කයය සංගතති කියන කාරණේ තේරෙනතුරු බණහසෙන් පස් බණැසුවෙන් පස්සේ ඒ පුද්ගලයා මේ සමාජය වෙනස් කරන අවංක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහුගේ චිත්තාභ්‍යන්තරය පිරිසුදු කරමින් ලෝකයක් සමග ජීවත් වීමේදී අර ඇලෙන ගැටෙන ප්‍රතික්‍රියාව නොදක්වන. එකට එක කරන්න යන්නේ නැති, ගැහුවොත් ගහන්නේ නැති, දැන්නොත් බනින්නේ නැති, පරිගැනීම අරමුණු කරගන්නේ නැති. ඒ විනාශකාරී අදහස් පාවිච්චි නොකරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට මේ විනාශකාරී අදහස් ටික තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් මියන්න ඕන. රෝපණය වෙලා බෑ, වැඩිලා බෑ. අනේ මියැනීමේ යාම සඳහා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ලෝකෙට දේශනා කළේ මංගල ධර්ම දේශනාවෙන් පසු අනත්ත ලක්ෂණ සූත්‍රයයි ඒකේ පවතින්නේ මේ පංචස්කන්ධය අනාත්ම වශයෙන් බලන හැටි. වෙන මොකක්වත්ම ඕනේ හරියට වටිනවා. නමුත් මේ සමාජයට පංචස්කන්ධ කියන එක පිළිබඳව බණ ඇහුවේ නැත්නම් මොනම අවබෝධයක්වත් නැහැ. මොනම අවබෝධයක්වත් නැත්නම් ඔවුන්ට පවෙන් පිරෙන්නේ එහාට බුදුදහමක් නැහැ. ඒ දෙකම භවගාමි පව නිසා නම් දුක් විපාක සමගාරි සත්‍ය දුක විඳින්න ඕන. පින නිසා නම් පිනේ සැප විපාක සමග නමුත් ආර්ය සත්‍ය දුක විඳින්න ඕන. රූපී අරූපී බඹල වගේ පුද්ගලයාවත් ආර්ය සත්‍ය දුකින් නිදහස් වෙලා නැහෙනි. රූපී ධානයේ සැප තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා සසරට ඇලෙන චිත්තාභ්‍යන්තරයේ කෙලසන මේ දුර්වලකම් ටික ඕන කෙනෙක් ගාව වැඩෙනවා. මේක මේ සිතින් ඉවත් කරගන්න. අනාගතයට හේතුවක් ඉතුරු නොවි අවසන් කරන්න භාවිතා කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථානය කියන වචන සිංහලට අරන් තියෙන්නේ. මධ්‍යස්ථානය කියන්නේ මැද තැන කියන එක. මතක තියාගන්න. සාමාන්‍යයෙන් විහාරස්ථානයක් ගත්තාම පන්සලේ මැද නම් තියෙන්නේ ඒක ගමේ මධ්‍යස්ථානය වෙනවා. අන්න එහෙමයි මධ්‍යස්ථානය කියන වචන පාවිච්චි කරන්නේ. අපේ ජීවිතේට මධ්‍යස්ථානයක් තියෙනවා. අතීතයේ එක පැත්තක්, අනාගතයේ තව පැත්තක්. අතීතයට යන්න බෑ අපට. අනාගතේ ඇවිදින්නේ නැහැ. මේ දෙක සම්බන්ධීකරණය තැන තමයි වර්තමානයේ ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් හමු වෙන තැන මධ්‍යස්ථානය. මතක තබා ගන්න. මේක තමයි භාවනා මධ්‍යස්ථානය බවට පත් වෙන්න ඕන ඕන කෙනෙකුගේ. එනිසා ඔය අනාගතයේ බුදුන් දකින්න නිවන් දකින්න පිහින දකින්න අය බුදුදහම ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ ධර්මයේ වරද්දා ගැනීම තුළ ඔවුන් අනාගතේ ජීවත් වෙන්නේ. නොයන අනාගතයක ජීවත් වෙන්නේ. මේ දවස්වල මම කියන උදාහරණයක් තියෙනවා මගේ ළමා කාලේ දැක්ක දෙයක්. මේක ගැඹුරින් හිතන්නයි කියන්නේ මතක තියාගන්න. ඔය ගම්බද කඩවල හරහා යන විට මම දැකලා තියෙනවා ඔය ඒ කාලේ තිබිලා තියෙන ඔය කෑම දාන්න නැස්සනකට පුංචි විදුරු පෙට්ටි. ඔය ගමේ මිනිස්සු ඇවිදින් සල්ලි දදී බඩු අරන් යන එක හරි කරදරයක් මුදලාලිට. ණය පොත පිරෙනවා අන්තිමට සල්ලිත් නැහැ බඩුත් නැහැ කඩේ පවත්තන යන විදිහක් නැහැ. මේ නිසා මේ ක්‍රම පාවිච්චි කරනවා මේ අලුත් ක්‍රමයක්. ඒ තමයි බෝඩ් එකක් දාලා තියෙනවා වගේ කඩේ ඉස්සරහා. අද මුදලට හිත ණයට. මේක ඔස්සේ හිතම හේවන්නක එතකොට තේරෙනවා කාරණාව. කෙනෙක් නඩු ගන්න එනවා ණයට. බලපුවම අද නම් දෙන්නේ සල්ලි වලට. එහෙනම් අද නම් ණයට දෙන්නේ නැහැ. එහෙනම් සල්ලි දීලාම අරන් යන්න වෙනවා. එයා හිතාන යනවා හෙට ණයට ගන්න මං එන්නම්කෝ කියලා. හෙට ඇවිදින් බලපුවම අර බවුඩ් එක ආයේ අද මුදලට හෙට ණයට. හැමදාම අද විතරයි අර හෙට කවදාවත් එන්නේ නැහැ නේද? මේ සංසාර ගමනේදීත් මේ ඔබ බලාපොරොත්තු වෙන හෙට කවදාවත් එන්නේ නැති බව තේරුම් ගන්න. ඒක අද කරන්න ඕන දෙයක්. අන්නේ වර්තමාන මොහොතට එන දේ ඇලීමකින් ගැටීමකින් තොරව අතහරිනවට තමයි මේ ආසවානං කයාය සංගත්තේ නැත්නම් පංචස්කන්ධය අනිත්‍ය බලනවායි කියන්නේ. ඒක අනිත්‍යයි කියලා හිතනවා නෙමෙයි ඒක අල්ලා ගැනීමෙන් තොරව අවසන් කරනවා. එතකොට මොකද වෙන්නේ? චිත්ත අභ්‍යන්තරයට නොයා මේක අවසන් වෙනවා. චිත්තාභ්‍යන්තරයට තැබීම තුළ තමයි සිත ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් පිරෙන්නේ. දැන් නොයාම තුළ මොකද වෙන්නේ? උපන්න කුසල් දුරු වීම සමග නූපන්න කුසල් නූපදීම පවතිනවා. බුදුන් වහන්සේ භාවිතා කළෙත් මේ දෙයමයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට පැහැදිලි කළෙත් මේ දෙයමයි අප භාවිතා කරන්නෙත් මේ දෙයමයි ඔබට යෝජනා කරන්නෙත් මේ දෙයමයි. එදිනදා ජීවිතයේදීම Tamanගේ බාහිර කරුණු Tamanට ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ ලෝභය, ද්වේෂය, මෝහය හිතට එන විට අර ගහට කොටපුවම ගහේ තියෙන කිරි එන්නා වගේ මෙන්න මේක ආයෙත් ඇතුළට තියන්නේ නැතුව එතනින් අයින් කරන්ද බුදුරජාණන් වහන්සේ වදාළ පංචස්කන්ධය අල්ලා නොගැනීමේ පංචස්කන්ධේ උපාදානස්තරට පත් කර නොගැනීමේ එහෙම නැත්නම් ඉදිරියට නොතබා අවසන් කිරීමට මේ මොහතම අවස්ථාවක් බවට පත් කරගන්න. එවිට ඔබට තේරෙවි ටිකෙන් ටික ටිකෙන් ටික ඔබ වැඩෙන ප්‍රතිපදාව වෙනුවට ශ්‍රේ ප්‍රතිපදාවට යනවායි. මේක ඊට පස්සේ ගලපන්න පුළුවන් අපට මේ තමයි කර්මක්ෂය කිරීමේ කර්මය. මේක අපිට ගලපන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය. අන්න අර සිහිය මෙතෙන්ද පාවිච්චි කරපුවාම ඔබ මේ අරමුණ මමත්වයෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න හේවත් ගහගන්න, බැනගන්න, මරාගන්න, අපාගන්න, කොටාගන්න යන්නේ නැහැ. අවසන් කරනවා. මේ අවසන් වීම සසර ගමනත් අවසන් වීමේ පාර අතක තබා ගන්න. එනිසා මේක තේරුම් ගත්ත පුද්ගලයාට කියන ආර්ය පුද්ගලයෙක්. ආර්ය පුද්ගලයා මේ බුදුන් වහන්සේ ඉලකල ධර්මයේ සරණ ජීවිතය යොදා ගනිමින් සාමාන්‍ය මිනිස්සු විඳින්නා වූ ලෞකික සත්‍යට එහා ගිය මේ චිත්තාභ්‍යන්තරයේ සංසුන් වීම තුළින් කලබලයටපත් වෙන්නේ නැති පුදුමාකාර සුවයක් පිළිනවා. ඒ සුවේ තරම් උත්තරීතර සුවයක් තවත් නැහැ. ඒ නිසා ඒකට කියනවා ලෝකෝත්තර සුවය කියලා. ඒක ලෝකයෙන් ඈතර නෙමෙයි. උපාදානිය දුරු වෙමින් තිබෙනා වූ සුවේ. ඔය නිවන් සැප හොයන අය මෙතෙන්ට එන්න වෙනවා. ඒක තමයි නිවෙන තැනතන ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් නිවන තැන තියෙන සුවය. ඒ නිසා ඒකට කියනවා ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. ලෝභයේදී ලෝභය ඡය කරන්න, ද්වේෂයේදී ද්වේෂය ඡය කරන්න, මෝහයේදී මෝහය ඡය කරන්න, වර්තමාන මොහොත පාවිච්චි කරන්න පංචස්කන්ධය අනිදුක්ඛානාත්මේ. එතකොට ආසවාණං කයාය සංවත්තති වෙනවා. ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවායි කියන සුභාසිංසනේ ප්‍රාර්ථනා කරගෙන ඔබ හැම දිනත් ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයේ වර්තමානයේ ප්‍රයෝජනට අරගෙන රටක් හදන්නට අධ්‍යාත්මිකෙන් රටක් හදන නිවන සැනසෙන ජීවත් මිනිස්සු ජීවත් වෙන රටක් හදලා ලෝකෙට ආදර්ශයක් පෙන්නලා ලෝකෙටත් බුදුදහම දෙන්න පුළුවන් නිවන සැනසෙන බුදුදහම දෙන්න පුළුවන් ජාතියක් බවට පත් කරන මේ උත්සාහයේ කොටස්කරුවෙක් බවට පත් වෙන්නට ඔබටත් වාසනාව ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා